ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්තිංශයේ පදිංචි සමරවීර මුදුන්ගේ දුවන් ප්‍රේමකීර්ති දල්ලසන මාගසින් ප්‍රකාශන කරන ගුරුල්ලන්ට ගී ගයන්න ඔබේ කට හඬ දෙන්න නෙළුම් පිළි මල් පිපෙන්න ඔබේ දෙක කුල දෙන්න මැණික් වලට දිස්නි එන්න ඇසේ කලින් දෙන්න නාදල්ලට පාට දෙන්න ඔබේ තොල් යමෙක් ජීවත්ව සිටියේදී කල කීද පසු කාලයේ පුරාවෘත එහෙමත් නැත්නම් ප්‍රවාද බවට පත්වන්නේ ඔහුගේ ඒ අතීතයට තවත් අපූර්වත්වයක් එකතු කරමින් ඇතැම් විට ඉවන් නිර්මාණකරුවෙකුගේ චරිතය දැසින් නොදුටුවද කිසිවකු ඉවන් හඬක් සජීවීව නොඅසා තිබුණද ඔහු ඉතිරි කර තබා ගිය නිර්මාණ ඔස්සේ ඒ මහා මිනිසා පිළිබඳව අල්ප මාත්‍රයකින් හෝ හැඩයක් රූපකායක් සිතේ නිර්මාණය කර ගැනීමට ඔහුගේ නිර්මාණ යම් තරමක පිටිවහලක් වෙනවා. වයස අවුරුදු 42ක් තරම් කෙටි කාලයකදී මහා වපසරියක දැවැන්ත වැඩ කොටසක් නිමා කර නික්ම ගිය ඔහු රූපකායෙන් කුඩා මිනිසෙක්. ඒ අන් කවුරුවත් නොව ප්‍රේමකීර්තිද අල්විස් නම් වේ. මේ අග්‍රගන්නේ ගුවන්විදුලි සංනිවේදකයා දැවැන්ත ගීත රචකයාගේ 33 වැනි ගුණ සමරුව වෙනුවෙන් ආවර්ජනා අඩපැය අද වෙන් වෙනවා. නිරංගීත දුක කඳුළු බිඳු එකතු වුණා දැලී මැදින් ගඟ ඇදුනා ඒ ගඟ මුහුදට වැටුණා මුහුදේ පතුලට කිඳුනා Navas කනට සෝඩු පළදවනා කන් පෙති පතුලෙන් පිටිනා දවසක් එන බව හැඟුණා තාත්තාට දුක හිතුණා 1947 ජුනි මාස 3 වෙනි දින කොළඹදී උපත ලද සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්තිද ආල්විස් මාලිගා කන්ද මහාවිද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා අනතුරුව ඇතුළු වූයේ කොළඹ ආනන්දයට. ඒ වන විටත් ප්‍රේමකීර්තිගේ පියා සේවය කළේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ. ඒ නිසාම මරදාන මාලිගා කන්ද පටුමග ස්ථිර වාසස්ථානය ලෙස තෝරාගෙන තිබුණා. පාසල් අධ්‍යාපනයෙන් පසුව තමා සේවය කරන දෙපාර්තමේන්තුවේම සේවය කරනු දැකීමට ප්‍රේමකීර්තිගේ පියා කැමති වුණත් ප්‍රේමකීර්ති වැඩි කැමැත්තක් දැක්වුවේ කලාවට. ඔහුගේ කලාකිත ආස්වාදන්නට මූල බීජ සැපයුවේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්. ආනන්ද විද්‍යාලයෙන් පළ කළ ආනන්දය වාර්ෂික සංග්‍රහයේ සංස්කාරකවරයෙකු වූ ප්‍රේමකීර්ති ධම්මජයන්ති මාසික පුවත්පතේද සම සංස්කාරවරයෙකු වූයේ අනාගතයේ sannivedana ශේෂ්ත්‍රයට පිවිසීමේ ලකුණු විද්‍යාමාන කරමි. උපදේ දුන්න ආකාශයේ අන්තාතව යන තෙක් නිබ්බල එය තේරෙන්න වෙයි මේ කුලේ දෙංගී අපායි කඳුලසල ඔබ දෙන්න ආකාශේ ඔහුගේ අසම සම දක්ෂතා දුටු පුවත්පත් කලාවේදී ආචාර්ය අමරසේන ඔහු සංස්කරණය කළ විසිතුර පුවත්පතෙහි විශේෂාංග ලේඛකයෙකු ලෙස එම පුවත්පතට බඳවා ගත්තා. පාසල්වියේදී එවන් අසමසම දක්ෂතා තිබූ ප්‍රේමකීර්තිගේ සිහින නවාතැන උනේ ගුවන්විදුලිය. ඒ නිසාම 1961 වසරේදී ඔහු ගුවන්විදුලියට පළමු වරට පා තබන්නේ ළමා ගායන ශිල්පියෙකු වීමේ අපේක්ෂාවෙන්. ඊට පස්සේ මට මේ කාර්යාලයෙන් ගිහින් තිබුණ පරීක්ෂණයට එන්න කියලා මම පරීක්ෂණයට ආවා. හැබැයි ආවේ මේ කතා කරන්නවත් තරවට නෑ නෙමෙයි සින්දු ගෑනලා ආවේ ගායකෙක් වෙන්න. ඉතින් ගායනාංශී ඒ කවියක් කියන්න කිව්වා ගීතයක් ගායනා කරන්න කිව්වා. එතකොට තිබුණු ළමා ගීතයක් මම ගායනා කළා මට මතකයි. පස්සේ සුමාන දීවිතර පස්සේ මට ලියුමක් ගියා. ඔබ සමර්ථ වෙලා තියෙනවා ළමා වැඩසටහන් වලට ගී ගායනා කිරීම සම්බන්ධයෙන් යථාකාලීදී දැනුම් දෙනවා කියලා. ඒත් ඔහොම ගිහිල්ලා ටික කාලයක් යනකොට තාත් ලියුමක් ගියා. ඒ ලියුම අරගෙන මම ආවා අපේ අම්මත් එක්ක මට මතකයි මේ කාර්යාලය ඉස්සරහට ආවා. පස්සේ මේ මැදිරිට එක්ක වෙලා අනිත් ළමයිනුත් එක්කම ආවා. එක්කගෙන ඇවිල්ලා අනිත් ළමයි ඉදිරිපිට මේ පියාණන් ළඟ හිටවල සින්දුවක් කියන්නේ. ඉතින් මම කිව්ව බොහොම ලැජ්ජාවෙන් අර ඉන්න අනිත් ළමයින් අතරේ. සබගෝල ගැටෙත් තිබුණා ඒ කාලේ. පස්සේ කෙලගිරි අයියා කිව්වා මේ තාම මදි තවත් පුරුදු වෙන්න ඕනේ. දැන් මේ සමූහ ගායනාවලට සහභාගී වෙන්න කියලා. ඉතින් සමූහ ගායනාවලට සහභාගී වෙන්න නිසා කවදාකවත් සින්දුවක් කියන්න අවස්ථාවක් හම්බෙන්නේම නැහැ. අනිත් අය සින්දු කියනවා. මම මෙන්න දවසක් කරුණාතාන විශේෂකරයි කිව්වා මට කතා කරලා මේ තමුසේ සින්දු කියන්නේ නැහැ හරියකට. මේ අඩු ගානේ මේ පිටපත කරගෙන කියවන්න පුරුදු වෙන්න කියලා මුද්‍රණය ගැන ලියපු ලියුමක් ළමා පිටේ තාපු ලියුමක් මට දුන්නා කියවන්න. ඒ තමයි ඉස්සෙල්ලාම උගන්වදුලෙන් කතාහල ගිය දවසේ ඉතින් මට හරි ආඩම්බරයි. එදා තමයි මගේ කලා ජීවිතේ ආරම්භ වෙච්ච මුල්ම දවස. පාසල් අධ්‍යාපන කටයුතු වලින් බැහැර වූ පසුව 1966 දී ආධුනික විකට ශිල්පී හඬ පරීක්ෂණයෙන් සමත් වූ ප්‍රේමකීර්ති 1967 දී සහන නිවේදකයෙකු ලෙස ගුවන්විදුලියට එකතු වුණා. 1961 දී දෙවන ශ්‍රේණියේ නිවේදක තනතුරක් හිමි වූ ඔහු පසු කාලයේ ගුවන්විදුලියේ විවිධ තනතුරු හොබවමින් වැඩසටහන් ඉදිරිපත් කරමින් සිය දක්ෂතාවයන් ඔස්සේ ශ්‍රාවකයන්ට සමීප වුණා. 1975 දී ළමා සහ කාන්තා වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙසද ඉන් අනතුරුව ප්‍රවෘත්ති අංශයේ ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් සම්පාදකයෙකු ලෙසද අඩියෙන් අඩිය ඉහළට තපමින් මිය යන තෙක්ම ගුවන්විදුලියේ සේවය කළා. 20 වසරක් වැනි ගුවන්විදුලි සේවා කාලය තුල මිහිරි මෙන්ම අමිහිරි අත්දැකීම්ද ගුවන්විදුලිය තුලත් ජීවිතය තුලත් ඔහු අත්විඳා. ප්‍රධාන ගුවන්විදුලියෙන් බැහැරව රජරට රුහුණ ආදී ප්‍රාදේශීය සේවාවන් තුළද ඔහුගේ නාමය සඳුන් අරටුවකින් නැගෙන සුවඳක්සේ විහිදී ගියා. බානෙන් බඳ රජ රට පෙදෙන්නේ කෝසියේ හිරගේ ලැබෙන්නේ පිහියේ මුව හත ගෙල තිව ගන්නේ උදයම මේ කය නිසසලවන්නේ ගුවන්විදුලියේ ප්‍රේමකීර්ති මතක අතර සොඳුරු සෙවණ සැරිසර පුවත් සංගරාව දවසේ පුවත ඡන්දා සාදේ වැනි වැඩසටහන් විශේෂයි. ඒ වගේම වාණිජ වැඩසටහන් ලෙසින් විකාශනය වූ සම්පත් රේඛා වැනි වෙළඳ වැඩසටහන්ද රසික මනසේ ප්‍රේමකීර්තිගේ ගුවන්විදුලි sannivedanaye හැඩය සහ සලකුණ තවමත් නින්නාද වෙමින් පවතිනවා. ප්‍රේමකීර්තිගේ ගුවන්විදුලි වැඩසටහන් මෙන්ම ඔහු ඉදිරිපත් කළ රූපවාහිනී ආයුබෝවන් සහ අඳුන වැඩසටහන්ද වයස් සීමාවකින් තොරව බාල මහලු වැඩිහිටි තරුණ කාගේත් ප්‍රියමනාප සිත්ගත් වැඩසටහන් වූයේ ඒවායේ ගැඹුර හැඩය හෝ අන්තර්ගතය නිසා නොව ප්‍රේම කීර්තිතම අනන්‍ය වූ හැඩයක් සහ ඔහුගේ සජීවී సౌందර්යයන්ගෙන් අනෝන භාෂා විලාසයයි ඉදිරිපත් කළ රටාවේ කිසිම ගැඹුරක් නොතිබුණද ඔහු ඉදිරිපත් කළ හැඩය සහ සරල කියමන් තුළ මතු කළ සරල අදහස් මහා ගැඹුරක් සමග ගුවන්විදුලි ශ්‍රාවකයාටද සිතන්නට යමක් ඉතිරි කර තිබුණා. මලත නොවේ ගනුනේ දුක කාගේ පොඩි ළමයෝ මොතදෝ කැඳුවේ ඒ මල නොදනි ඒ මල පරවි සමනලයා කොතැනේ සමනලයා මලහා ළමයාසේ බාල ළමා වයසේ පෙරති දෙලා සිටියේ එක් ආයේ ජීවිතේ අරුණේ ජීවිතේ අරුණේ ජීවිතේ අරුණේ මාත්‍ය භාවිතයේදී සීමා මායිම් වල සිර නොවි අවස්ථානුකූලව තම දැනුම සහ හැකියාව යොදා ගැනීම අදාළ තැනට සිය අභිමතය අනුව හැඩ ගැසීම තැනට සුදුසු නුවණ මෙහෙවා වැඩසටහන පෙළ ගැස්වීම ඒ මොහොතේ සජීවීකරණය කිරීම ඔහුගේ මාධ්‍ය භාවිතයේ තිබූ බුහුටිකමයි ප්‍රේමකීර්ති ගීපද රචනා කලාවට පිවිසියේ 1969 වසරේ ඒ රූපා ඉඳුමති සහ මල්කාන්ති නන්දසිරි ගයන හද පුද අසුනේ සෙනෙහස මැවුනා යන ගීතය රචනා කරමින් අද පුත අසුනේ සෙනෙහස දැඳුනේ අද පුත අසුනේ සෙනෙහස දැඳුනේ යුගයක පියකට අන්මත්ගේ ජීවන මේ විතු කඳුලක් දීලයි උලඟ ඔබ මෙන් මා ඇත්තේ උලඟ ඔබ මෙන් එම වසරේදීම KEW පෙරේරා විසින් අධ්‍යක්ෂණය කළ ලොකුම හිනාව චිත්‍රපටයේ ෆ්‍රෙඩි සිල්වා ගායනා කළ පරණකෝට් ගීතයේද අතිශයින්ම ජනාදරයට පත් වුණා. පරණකෝට් පරණකෝට් පිටල බොතම් කැණිච්ච මුලා දැලි පුරුතකෝට් පෙන්නගෙනවා පෙන්නගෙනවා පෙන්නගෙනවා ඉන් ඇරඹෙන ප්‍රේම කීර්තිගේ ගඟුල සුවහසක් රසිකසිත ඔහු වෙත ඇද බැඳ තබා ගැනීමට සමත් වුණා. සම්බුද්ධි සලාදිනති යවි නැවිලා ඔබේ ඇයි මිහිරි සංවි කිව මන කල්පනා නොවේ කඳුලන් කලාකෙනති පියවි නැවිලාවේ ආදරය අනුරාගය මානවවාදය හා විවිධ සමාජ කාරණා ඔස්සේද හාස්‍ය හා උපහාසය දනවනු පිණිසද ඔහු අතින් ගීපද රචනා 1600කට වැඩි ප්‍රමාණයක් ඔහුගේ කෙටි දිවිය ඇතුළත ලියුණා. ඔහු සිය ගීත වෙනුවෙන් අත්දැකීම් එකතු කරගනු ලැබුවේ තමා අවට සමාජයෙන්. ඔහුට මහා මානව දයාවකින් යුත් හදවතක් තිබුණා. ඒ නිසාම ඔහුට ආදරය ප්‍රේමය හටගන්නේ සහේතුකව. ඔහුගේ සෑම ගී වැලකම ආදරය තවරී තිබුණා. තුඩ තුඩ තබමින් නික නික පළවෙන පවා පොවා සනහා පෙරුම් පුරන වද මතු බුදුවන්නට මට දීරක වරණා වැලකින් තනි වී වනමෙද සරණා එකුළු තුරුණු යාමේ ඇතෙකුට ඇත්දල යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමී ප්‍රේමකීර්තිද ආල්විෂ් නම් වූ ගීපද රචකයාගේ ගීත සාහිත්‍ය පිළිබඳව කතා කරන්නට අපට බොහෝ දේ තිබෙනවා. ඒ අතර ප්‍රේමකීර්ති සහ වික්ටරත්නායක සුසංයෝගය සිංහල ගීත සාහිත්‍යයේ වෙනම පරිච්ඡේදයක්. ඒ ඇසුර තුළ බිහි වූ නිර්මාණ සදාකාලිකයි. තනිතරුවේ සඳකන් වැසිලා ඔබිතිතුල් පෙතිලිහි අපි හැඟුම් වලට ඉඩදී මොහොතක් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියසක් අන්ද පානේ මන්ද අඳුරේ අත්පටලායම් ආයේ අත්පටලායම් ආයේ ආතරයේ උල්පත වූ අම්මා තරු අත් අකුරෙන් මියුරු කල්පනා වැනි ගීත ඔස්සේ වික්ට ප්‍රේම් සුසංයෝගයේ ස්වභාවය වටහා ගත හැකි වෙනවා අම්මාට දිය හැකි විපුලම ආදරය ඔහු පුද කළේ ආදරයේ උල්පත වූ අම්මා ලියමින්. වික්ටර් ප්‍රේම සුසංයෝගය අමිල ගී රසක් ගී කෙතට දායාද කළේ හදවතකට ඊතරම් ප්‍රේමයක් දරාගත හැකිදයි සහෘද රසිකයා විස්මයටපත් කරමින්. සඳ දිය කොට කිරි වතුරෙන් තනන්නේ ප්‍රේමයේ නවාතැන. ඔහුගේ අකුරුවල මෙන්ම කතා කරන වදන්වලද ඇත්තේ අසීමිත ප්‍රේමය. සරල, නිර්හංකාර දීපවිතක් ගත කළ ඔහු නොඅටුවම ආතරය පිටුවෙක්. සමාජයේ සියලු තැන්හි සැරිසරූ ඔහුට ඒ සෑම තැනකදීම හමු වූ මිතුරෝ වෙනවා. ඇස ගැටෙන සෑම දසුණක්ම ඔහුගේ ඇසට කවියක්. එසේ නැත්නම් ගීතයක්. ප්‍රේමකීර්ති ජීවිතයෙන් ඉතා සරල සුන්දර මිනිසෙක්. පයටලු සෙරෙප්පු ජෝඩුවත් ගත වැසූ කලිසමත් කමිසයත් හැර අන් වස්තුවක් ඔහු ගත සරසුවේ නැහැ. කඩපිල් ගානේ ගැමියන් හා මිනිසුන් සමග කතා කරන ඔහු දරුවන් සමග කාලය ගත කිරීමට මහත් රුචියක් දක්වුවා. නිර්මාණකරුවෙකුට මේ රස්තියාදුව තරම් වටිනා යමක් නැති බව ඔහු ක්‍රියාවෙන් ඔප්පු කළා. සියලු නිර්මාණයන්ට වස්තු පීඨයන් සොයාගත්තේ ඔහු හැදී වැඩුණු ඇසුරු කළ සමාජයමයි. අමුතු වැඳුම් ඇඳ හඬවන රබාන කියතේ පොළොවේ ඉඳන් අඩි 10ක් විතර උස නැති අමුතු වැඳුම් ඇඳ හඬවන රබාන කියතේ පොළොවේ ඉඳන් අඩි 10ක් විතර උස නැති ආකාසේ කුළුව වදී කියලා බය හිතේ ආකාසේ කුළුව වදී කියලා බය හිතේ මුරු කපුල්කාරයේ එනවාන්න අරබුතේ මුරු කපුල්කාරයේ එනවාන්න අරබුතේ බම්බු දෙකක් උඩ මිනිහා ඉන්නේ කොහොමද? එයා පිරාගේ මහ පොළවේ පයින් යනවද? මට තේරෙන්නේ නැහැ තාත්තේ කියලා දෙනවද? මට තේරෙන්නේ නැහැ තාත්තේ කියලා දෙනවද? එයා උඩින් යන්නේ ඇයි පහලින් යන්න බැරුවද? එයා උඩින් යන්නේ ඇයි පහලින් යන්න බැරුවද? ප්‍රේම කීර්තිට මහා මානව ප්‍රේමයක් උපදින්නේ සහේතුකව. ඔහු ලියූ සෑම පදවලකම ඒ ප්‍රේමය තැවරී තිබුණා. සිය නමේ අර්ථය සීම ආදරයට ප්‍රේමයට විසල් වටිනාකමක් ආදරයක් එක්කලා. ඔහුගේ කීර්තිය වූයේත් ප්‍රේමය වූයේත් යයි. වචනයට යා හැකි දුර කොතරම්ද ඒ හදවත් දෙකක් අතර දුරක්. නමුත් ඔහු අප වෙනුවෙන් ඉතිරි කළ හැම වචනයක්ම හදවත් දස දහස් ගණනක හදවත ස්පර්ශ කරන සාධුවක්. හඳ මාමා නැගින මුරු අපි කරුකනිමු සිතනාගේ මදුක තල්ලාතු තසලියමු mamá. දබරේ ආදර ගඟුලෙහි ආදරණීය නිරංජනා ආදරයේ උල්පත වූ අම්මා අකුරු සතරකින් අඳුර බිඳින්නට අවසර නැත මට ඔබ අත ගන්නට බංගලි වලු ගෙනින්නයි පොරොන්දුව දෙවන් තනි සරුවේ නගරය මාව මුණගැසුණු නගරය හිරති වසන්ත කාලේ කිම ඔබ මෙතෙක් නුවා සංගනා සංග නැගි මේලාවෙන් සැමින ඔබගෙන යමි කුමරිය පෙම් දෝලාවෙන් මිනිසෙකු පිට නැනි අසරුවෙකි ඒ බරගේ වහලට බරකි මාමා උලින් යති අපේ මාමා විමින් යති අඳ මාමා උලින් යති අපේ මාමා විමින් යති අඳ මාමා උලින් යති ඔබ කසින් මා යංගලේ හිතේ සොයා යන්නේවා මා කසින් ඔබ ළඟයි ගෙනවනම් හිත හඬන තරම් කිසිවෙකු නෑලොව ආදී නිර්මාණ කිසිවෙකුට මතකයෙන් බැහැර නොයන අල්ප මාත්‍රයක් පමණයි. තනුවට ගීත ලිවීමට ප්‍රේමකීර්තියට තිබූ හැකියාවද විස්මිතයි. එය කැසට් යුගයේ මෙයාට පෙරලිකාර අධ්‍යක්ෂ ප්‍රේමකීර්ති එක තැනකට සීමා වෙච්ච චරිතයක් නෙවෙයි. ඔහුගේ සාමාන්‍ය ජීවිතයේදීත් එහෙමයි. ඔහුගේ කලා නිර්මාණ ජීවිතයේදීත් එහෙමයි. දැන් අපි ප්‍රේම හඳුන්වනවා ගුවන් විදුලි සහ රූපවාහිනි නිවේදකයෙක් විදිහට නැත්නම් වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදිහට ගීත රචකයෙක් විදිහට ඊට පස්සේ ප්‍රාසංගික නිවේදකයෙක් හැටියට ප්‍රේමකීර්ති කවියෙක් ඔහු කවි ලියලා තියෙනවා චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම චිත්‍රපටවල රංගපාලා තියෙනවා. තව ඔහුගේ සුවිශේෂ කාර්යයක් තියෙන්නේ ඔහු ඉතාම දක්ෂ සිත්තරෙක්. ගුවන්විදුලියේ වැඩසටහන් නිවේදකයෙක් වගේම හොඳ වැඩසටහන් නිෂ්පාදකවරයෙක්. දැන් ඔහු ඔහුනේ ඔහු නිර්මාණය කරපු සමහර වැඩසටහන් ආකෘති වලට හැප්පෙන්න අදත් ගුවන්විදුලි වැඩසටහන් ආකෘති වලට බැරි වෙලා තියෙනවා. ඒ වගේම රූපවාහිනියත් ඔහු නව ආකෘති බිහි කරා. ඔහු විවිධ කලවලට, විවිධ මානවලට, විවිධ ශේෂ්ත්‍රවලට ප්‍රේමගේ කුසලතා විදහා දැක්වුවා. ප්‍රේම කීර්ති පුවත්පත්වලට නිබඳවම කවි ලිපි සැපයූ ලේඛකයෙකු වශයෙන්ද නොමැකෙන සිහි වටන ශේෂ කිරීමට සමත් වුණා. ඔහු අතින් ලියවුණු වික්ටර් ගීරස, නොසලින් ඉන්ද්‍රකීලයන්සේ අන්තිමයා සීන සතක් සහ දෑද අල්ලි සමග නිර්මාණය කළ තනි වුණි දෙදෙනෙකු මෙසේ නිර්මාණ ග්‍රන්ථයන් සඳහන් කළ හැකියි. සිහින සතක් ගීත එකතුව 1998 වසරේ රාජ්‍ය සම්මානයට පාත්‍ර වන්නේ ඔහු මිය ගොස් වසර 9කට පසුවයි. විවිතුරු සිතින් එනු බැනලඳේ අවසන් සුසුම් දිලි වෙන දිනේ මට පෙන් පොද කරන් දෝතින් එතු වතුරින් ඉන්න ඇතින් සොඳුරු මිනිසුන් මිය යන්නේ නැත හදවතේ ඔවුන්ට ඇති ඉඩ සදාතනික වූකි දේශානුරාගයෙන් ඔද වැඩුණු සිතැත්තෙකුට ප්‍රේම්ගේ ගීයක් සිහි නොවන්නේ නම් පුදුමයක් සොඳුරු නීවිතකින් සප්පායම් වෙමින් ගන්තෙරක ගී ගයන සොඳුරු නිශාවක ප්‍රේම කීර්තිලියෝ ගීයක පද නොගැයුනොත් අරුමයක් ආදරයෙන් ප්‍රමුදිත සිතක මෙන්ම විරාවෙන් රිදුණු සිතකටද ප්‍රේම්ගේ ගීතයක් මතකයට නොනැගින්නේ නම් එයද පුදුමයක් අදත් අප අතර ඔහු හදවතේ වැඩිම ඉඩක් අයිති කරගෙන ඇත්තේ ඉතින් මගේ ගෙතක් උඩ ඔබේ ගෙසත් උඩ ගැලුම් දිදුලවන සරාසු කුන්සන් එකවහල යට එකට දකින්නට పూర్වේ කල පින් මහිම කියන්නට ප්‍රියෙක් නොවම උපනුපන් ජාති හමු වේවා ආවර්තනා පිටපත නීතිඥ දයානන්ද රත්නායකගේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ආවර්තනා ප්‍රේමකීර්ති මතක ඉදිරිපත් කරමින් නිෂ්පාදනය කළා තුෂාරා ගීතදේවී පැත්තකේ නැවත උපන් කල ඒ අත්භවයෙන් දෙවිය දකින්නට ප්‍රේනුබ උපනුපන් ජාති හමු වේවා ප්‍රේනුබ උපනුපන් ජාති හමු ආවර්ජන ඒ නිමාවටපත් වූයේ